समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुक्दम् धम्मसवन कालो अयं बदङ्का ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස ශීලවන්ත ගුණවන්ත පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණය කරන වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප හැමදෙනාගේම ජීවිතය ලෝකයේ උතුම්ම සැනසීම කරා යොමු කරන්නට පියවරෙන් පියවර අදාළ මාර්ගය දේශනා කරන්නට යෙදුණා. පින්වතුන් කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ සම්දිත්තික වූ ධර්මයක් මේ මොහොතේ අපි යම් ධර්මයක් පුරුදු පුහුණු කරනවා නම් ඒ ධර්මයේ ආනිසංසය ඒ ධර්මයෙන් ලැබෙන ප්‍රතිලාභය කවුරුවක් කිව්ව පළියට නොව සකීය ප්‍රත්‍යක්ෂයෙන්ම ලබන්නට පුළුවන් කමක් තියෙනවා. එනිසා තමයි මේ ධමෙන් අපිට යම් කිසි විදිහකින් පුරුදු පුහුණු කිරීමේදී අපට කරුණු දැනගෙන මේ ධර්ම මාර්ගයේ යන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වත්නි අපි හැම මොහොතකම උත්සාහවන්ත වෙනා හැම මොහොතකම වෙරවි රැති කරගෙන පුරුදු පුහුණු කළ යුතුම වෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායෙහි සංග්‍රහ වෙන අවසාන සූත්‍ර දේශනාව. පින්තුන් මෙතෙක් කාලයක් සූත්‍ර 100 51ක් ශ්‍රවණය කරන්නට යෙදුණා. ඊට අමතරව මජ්ක්‍ධිම නිකාය පිළිබඳව ඒ වගේම මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයන් සංග්‍රහ කරන ලද වර්ගයන් පිළිබඳවත් දේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදුණා. මේ වන විට බොහෝමත්ම හොඳ ධර්මඥානයක් දහම් දැනුමක් ඒත් එක්කම අපි විශ්වාස කරනවා යම්කිසි ආකාරයක තමන්ගේ ප්‍රායෝගික ජීවිතයේම ප්‍රවර්ධනයක් ඒත් එක්කම පින්වතුන් ඇති කරගෙන ඉන්නවා කියලා. පින්වත්නි අද අපි කතා කරන සූත්‍රය සූත්‍ර ධර්ම විවරණ වැඩසටහන තුළින් කරුණු සඳහන් කළ පරිදි මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසිකේ අඩංගු වෙන අවසාන සූත්‍ර දේශනාව ඒ තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. අපේ ජීවිත පියවරෙන් පියවර මේ දහම් මඟ තුල වැඩි යුතු බව අපි නැවත නැවතත් පින්වතුන්ට සිහිපත් කරනවා ඒ කාරණාව මේ ශ්‍රෝත දේශනාවෙන්ම අපිට මනාව පැහැදිලි වෙනවා ඉන්දියන් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ අපි කාගේත් නිවන් ප්‍රතිපදාව නිවැරදිවම අපට දැනගෙන වර්ධනය කිරීම සඳහා පුරුදු පුහුණු කිරීම සඳහා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරනවා කජංගලා නම් නියම් ගමෙහි ඒ නියම් ගමෙහි තියෙනවා මුකේලු කියලා වනයක්. මේ වනයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරනවා. මේ වනයේට මුකේලු කියලා නම භාවිතා කරලා තියෙන්නේ මේ වනයේ තිබිලා තියෙන්නේ මුකේලු නම් ගස් වර්ගයක් මේ වනය පුරාම පිහිටලා තිබිලා තියෙනවා. ඒ නිසා තමයි තමයි මේකට මුකේලු කියන නම මුකේලු නම් ලෙසින් මේ වනය ඒ කාලය තුල හඳුන්වන්නට යෙදුනේ. එහෙම බුදුරජාණන් වහන්සේ මේ මුකේලු වනයේ වැඩ වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට පින්වත්නි එනවා බ්‍රාහ්මණයෙක් පාරිසරිය නම් බ්‍රාහ්මණයාගේ අතවැසියෙක් වුණ පුත්‍ර නම් මානවකෙක් බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පසකින් වාඩි වෙනවා වාඩි වුණාම බුදුරජාණන් වහන්සේම තමයි කතා කරන්නේ පින්වත් මේක බුදුරජාණන් වහන්සේගේ තිබුණු විශේෂිත වූ ලක්ෂණයක්. පුබ්බ හාසේ පුබ්බ බාසේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම හිනහ වෙනවා. බුදුරජාණන් වහන්සේ මුලින්ම කතා කරනවා. දැන් සම්බන්ධකමක් කෙනෙකු සමග ගොඩනැගීමේදී මේ කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලාම කතා කරේ නැත්තම් hina උනේ නැත්තම් ඒ අදාළ සම්බන්ධකම් ගොඩනගා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි කියමුකෝ දෙන්නෙක් පාර දිගේ එනවා කියලා. පාර දිගේ එනකොට එක්කෙනෙක් හිතා ගන්නවා අරය hina වුණොත් මං hina වෙනවා. අරය කතා කරොත් මං කතා කරනවා. මම දෙන්නාම හිතාගෙන එනවා. අන්තිමේදී දෙන්නා බලාපොරොත්තු වෙන අනිත් එක්කෙනා ඉස්සෙල්ලා කතා කරලා අනිත් එක්කෙනා ඉස්සෙල්ලා හිනහ වෙයි කියලා අන්තිමේ දෙන්නාම බොම්බ ගැන කතා නොකර යනවා බුදුරජාණන් වහන්සේ මුලින්ම කතා කරා බුදුරජාණන් වහන්සේ මුලින්ම හිනා වුණා ඒ උත්තර මානවකයාගෙනුත් බුදුරජාණන් වහන්සේ මුලින්ම ප්‍රශ්නයක් අහනවා උත්තර මානවකයා පාරිසරීය බ්‍රාහ්මණයාගේ අන්තේවාසිකයේ ශිෂ්‍යෙක් බුදුරජාණන් වහන්සේ අහනවා මානවකේ ඔබේ පාරිසරීය බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව කොහොමද ඔබලාට උගන්වලා තියෙන්නේ ඒ මානවකයා කියනවා ස්වාමීනි අපේ පාරිසරීය බ්‍රාහ්මණතුමා අපිට කියලා තියෙන්නේ රූප නොදකින්න, ශබ්ද නොවසන්න තමයි අපිට කියලා තියෙන්නේ. එහෙම වුණොත් තමයි ඉන්ද්‍රිය භාවනාවේ යෙදෙන්නේ, ඉන්ද්‍රිය සංවරයෙන් යුතු කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙම තමයි අපිට උගන්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒත් එක්කම මේ මානවකයාට කියනවා එහෙමනම් මානවකය ඔබගේ ගුරුවරයා උගන්වන විදිහට රූප නොදක ඉන්න එකත් ශබ්ද නොවස ඉන්න එකත් ඉන්ද්‍රිය සංවරය නම් මේ ලෝකේ ඉන්නවා පන්ද පුද්ගලය මේ ලෝකේ ඉන්නවා බිහිරි පුද්ගලය එහෙනම් ඒ අය තමයි නියමම හොඳම ඉන්ද්‍රිය භාවනාවෙන් යුක්ත වෙන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්නේ ඔබ ඔය කියන විදිහට ඔබේ ගුරුවරයා ඔය ඉගෙන ගන්න ඔය උගන්වන විදිහට ඒ වෙලාවේ මානව කියාර කර කියා ගන්න දෙයක් නැති වෙනවා ලැජ්ජාවටපත් වෙලා කියනවා බිම බලාගෙන කොන්ද නමාගෙන තේජස් රහිතව කරකියා ගන්න දෙයක් නැතුව කල්පනා කර කර ඉන්නවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැනගෙන ආනන්ද හාමුදුරුව ආමන්ත්‍රණය කරනවා. ආනන්ද හාමුදුරුව ආමන්ත්‍රණය කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද ආරවෙනෙහි උගන්වන්නේ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය භාවනාව මේ වගේ එකක් නෙවෙයි. මේ කියන පාරිසරීය බ්‍රාහ්මණයා උගන්වන ඒ වගේ ඉන්ද්‍රිය සංවරයක් නෙවෙයි ආරවෙනෙහි තියෙන්නේ ආරවෙනෙහි වෙන ඉන්ද්‍රිය සංවරයක් ඉන්ද්‍රිය භාවනාවක් පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ පින්වත්නි හැම තැනදී අපි ආනන්ද හාමුදුරන්ට හැමදාම අපි පින් දෙන්න ඕනේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිතෙන් ගියාව තේරුම් අරගෙන බොහෝ සූත දේශනාවන් වල අපට හමු වෙනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟ පියවරට උන්වහන්සේ යොමු කරනවා. ස්වාමීන් එහෙමනම් මේ ආර්ය ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නට කාලයයි කියලා ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේට. ඒ කාලය දැනගෙන අවස්ථාව තේරුම් අරගෙන සුදුසු වේලාව තේරුම් අරගෙන ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීන් එහෙමනම් ඉන්ද්‍රිය භාවනාව මොකක්ද කියලා දේශනා කරන්න කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරු දේශනා කරනවා මම දේශනා කරන්නම් සාදුකම් මනසිකරෝහි යහපත්ව මානසිකාරයේ යෙදෙන්න හොඳින් අහන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කත කතංචානන්ද අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනං හෝති ආනන්දය කුමක්ද ආර්ය විනයෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ඉදානන්ද වික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපා අමනාපං සෝ එවං භජානාති මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි භික්ෂුවක් චක්කුණා රූපං දිස්වා ඇසෙන් රූප දැක uppajjati මනාපං මනාප භාවයක් ඇලීමක් හොඳයි කියලා තීරණයක් ඇති වෙනවා ඒ වගේම ඇසෙන් රූප දැකලා uppajjati අමනාපං අමනාපයක් හට ගන්නවා. uppajjate මනාපං අමනාපං. මනාප අමනාප මේ දෙකම හට ගන්නවා. සෝ එවම් පජානාති අන්න ඒ කෙනා මෙන්න මෙහෙම දන්නවා. දැන් පින්වත්නි අපි මේ කියන කාරණාව පිළිබඳව අපි හොඳින්ම තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. මෙතන කියන්නේ මේ ඉන්ද්‍රිය භාවනාවක යෙදෙනවා කියලා කියන්නේ මේ මොහොත තුළ සිහියෙන් වාසය කරනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ කාරණාවෙන් අපිට ඉස්මතු කරලා දීලා තියෙන්නේ. යෝනිසෝ මානසිකාරය ඇතිව අපි මේ මොහොතේ අපේ හිතේ ක්‍රියාකාරීත්වය දිහා බලාගෙන හිටියොත් තමයි මගේ හිතේ ඇති වෙලා තියෙන්නේ මනාපයක්ද අමනාපයක්ද කියලා හඳගන්න පුළුවන්කම තියෙන එතකොට. දැන් කල්පනා කරලා බලන්න ජීවිතේ වැඩි හරියක් දවසක් ගත්තොත් ඉන්ද්‍රිය භාවනාවෙන් ඉන්ද්‍රිය සංවර භාවය ඇති කර ගැනීමේ අවශ්‍යතාවයෙන් කී මොහොතක් අපි වාසය කරනවද ඉන්ද්‍රිය සංවර කර ගැනීමේ අවශ්‍යතාවය ඇතිව දවසේ පැය 24න් අපි කියමුකෝ පැය කිහිපයක් අයින් කරලා පැය 6ක් වගේ අයින් කරලා ඉතිරි කාලය තුළදී ඒ පැය 6 අයින් කරේ නිින්දට. ඉතිරි කාලය තුලදී අපි ඉන්ද්‍රිය පිළිබඳව අපි සම්වර භාවයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය අපිට කී මොහොතකින් අපිට ඇති වෙනවද? ඒක තමන් පිළිබඳවම කල්පනා කරන්න. එහෙමනම් ඒ ඉන්ද්‍රිය සම්වරතාවයේ පිළිබඳව අපට අවශ්‍යතාවය තමන්ට නැතිනම් පින්වත්නි ඒ හැම මොහොතකම අපිට වෙන්නේ අකුසල. එතකොට අපි ඇලීම ඇති කරගන්නවා, අපි ගැටීම ඇති කරගන්නවා. ඉතින් එහාට ගියාම ගේහ නිශ්චිත උපේක්ෂාවන් ඇති වෙනවා. ඇලීම කියලා කියන්නේ ඒ රූපයන් දැකලා ඒ තුලින් ඇති කරගන්නා වැලීම. ආසාව, අපි නන්දිය කියලා කියනවා. ඒ වගේම ගැටීම කියලා කියන්නේ දකින්න රූපයන් කෙරෙහි අපි අපි ගැටීම ඇති කර ගන්නවා. දැන් එතකොට බලන්න මේ දේශනාව ඉස්සරහට යනකොට අපිට ඒක පැහැදිලි වෙනවා. අපේ ජීවිතයේ දවසේ ගෙවෙන්නේ මම දවසක් විදිහට ගත්තේ අපිට ටිකක් පහසුයි මොකද දවස්මනේ සති මාස ගණන් බවට පත් වෙන්නේ අවුරුදු ගණන් බවට පත් වෙන්නේ එතකොට ඇලි ඇලි රූපත් එක්ක ජීවිතය ගත කරනවා ගැටි කැඩි රූපත් එක්ක මේ මොහොත තුළ ජීවත් වෙනවා අතීතයට අතීතය අනුව ගොස් බොහෝ ඇලීම් ගැටීම් ඇති කර ගන්නවා අනාගතය පිළිබඳව ප්‍රාර්ථනා කිරීම මත බොහෝ ඇලීම් ගැටීම් ඇති කර ගන්නවා. මේ මොහොතේ ඇති වෙන රූපයන් පිළිබඳව ඇලීම් ගැටීම් ඇති කර ගන්නවා. එතකොට මේ හැම දෙයක්ම වෙන්නේ පින්වත්නි අපේ සිහියෙන් නොසිටීම නිසා. දැන් මෙතෙන්දී අපිට ආරාශනික මාර්ගයේ බුදුආජානන් වහන්සේ දේශනා කරන පරිදි චත්තාලීසක මහා චත්තාලීසක සූත්‍රයේදී හැම මොහොතකම අපේ ඉන්ද්‍රිය සංවරය ඇතිවන එහෙමත් නැත්නම් අපි කිව්වොත් සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ආදී මේ ධර්මයන් ප්‍රගුණ කිරීමේදී අපේ හිතේ මූලිකත්වය ගැන කටයුතු කරන ධර්මතා තුනක් තියෙනවා. ඒ තමයි සම්මා දිට්ඨිය, සම්මා සති සම්මා වායාම. දැන් මේ භාවනාවකට මුලින්ම යොමු වෙනකොට මේ ඉන්ද්‍රිය භාවනාවකට මේක මූලිකම මූලිකම අධියර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළින් අපිට අධියරවල් තුනක් දේශනා කරලා තියෙනවා. ඉන්ද්‍රිය භාවනාවෙන් යෙදෙන මූලික අවස්ථාව, ඒ වගේම ශෛක්ෂයක් විදිහට හික්මෙන ආකාරය, ඒ වගේම ආර්ය වූ කෙනෙක් ඉන්ද්‍රිය භාවනාවේ වෙසෙන ආකාරය පිළිබඳව මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට පින්වත්නි අපිට සම්මා දිට්ඨිය තුලින් මොකද වෙන්නේ? කුසලයේ අකුසලයේ පිළිබඳව අපි දැනගන්නවා. ඒ කියන්නේ ගැටීම, ඇලීම පිළිබඳව අපි දැනගන්නවා. ඒක දැනගන්න පුළුවන් කමක් නැහැ අපිට සිහියක් තිබෙ නැත්තම්. හරිද? ඒකයි මේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ සමතු කරලා තියෙන්නේ මේ මොහොත තුල අපි අපිට සිහිය බැහැරට යවන්න බෑ. මේ මොහොත තුල අපි සිහියෙන්මයි ජීවත් වෙන්න ඕනේ. සිහියෙන් හිටියොත් තමයි අපිට සම්මාදිට්ඨිය පහළ සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. එතකොට මේ සම්මාදිට්ඨිය තුනම සිහියේ සිහියෙන් තමයි අපි මොකද්ද හරි වැරද්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් සිහියෙන් තමයි සම්මාදිට්ඨිය මූලික වෙලා. ඊළඟට උපං ඒ කෙලස් ධර්මයේ දුරුකරන්න ඒ වගේම කුසල ධර්මයේ මත පිහිටන්න නැවත නැවත අපිට ලබා දෙන්න ඕන යම්කිසි බලයක් යම්කිසි ශක්තියක්. ඒ ශක්තියට කියනවා අපි සම්මා වායාම කියලා. එහෙනම් සම්මා දිට්ඨිය මූලික වෙලා ඒ වගේම සති විරිය මේ ධර්මයන් පෙරපසු වශයෙන් එකතු වෙලා තමයි අපට මේ මොහොත තුළ ජීවත් වෙනකොට මෙන්න මේ කියන ඇලීම් ගැටීම් යම් කිසි විදිහකින් ඇති වුණත් ඒ ඇති වුණ ඇලීම් ගැටීම් හඳුනාගෙන අපිට දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඔය පින්විතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ පහාන සංඥාවේදී මෙන්න මේ ක්‍රමවේදය අපට හිතේ ඇතිවෙන කෙලස් ධර්මයන් දුරු කරන ආකාරය පිළිබඳව අපට දේශනා කළ තියෙන උදාහරණ මගින් එතකොට බලන්න සිහියම තමයි එතෙන්ට මූලික වෙන්නේ යෝනිසෝ මනසිකාරයමයි මූලික වෙන්නේ. එතන එහෙම නැතුව අපිට ඉන්ද්‍රිය සංවරයෙන් වාසය කරන්න බෑ පින්වත්නි. මොකද ඔහේ අන්නම් වාලේ අපි ඉන්ද්‍රියන් වලට ඔහේ වැඩෙන්න දුන්නොත් අකුසල ධර්මයක්. එතන ඉතින් සිහියක් නැහැ. කැපකිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙතෙන්ට අපි තවත් වචනකින් කිව්වොත් ප්‍රහාණ සංඥාවක් තියෙන්න ඕනේ. පහන රතයක් තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ නාදි වාසේති. දේශනා කරා. ඉවසන්නේ නැහැ. කෙලස් ධර්මය හටගත්තොත් ඉවසන්නේ දැන් මෙතන කියලා තියෙන්නේ මොකද්ද? ඉවසන්නේ නැහැ. ඉපදෙන මනාප අමනාප මේ ධර්මය ඉවසන්නේ නැහැ. බලන්න ජීවිතයේ අත්දැකීමක් අරගෙන අත්දැකීමක් විදිහට අරගෙන ජීවිතේ අපි කරන්නේම ඇතිවෙන ඒ ඇලීමත් එක්ක ජීවත් වෙන එක නෙවෙයිද? ගැටීමත් එක්ක ජීවත් වෙන එක නෙවෙයිද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක දුරු කරන්න සිහිය මූලික වෙනවා අන්න පහන සංඥාවේදී අපිට ඒ බව තව තවත් ඉස්මතු වෙනවා මොකද්ද ඈත තියාම සර්පයෙක් එනකොට අපට දුරු කරන්න පුළුවන් සිහියෙන් හිටියොත් ඉවසන්න වෙන්න පුළුවන් ඈත සර්පයෙක් එනකොට අපිට දකින්න පුළුවන් කමක් තියෙන්නේ සර්පෙක් එනවා කියලා අපි ඉසව්ව දිහා බලාගෙන හිටියොත් බලාගෙන හිටියේ නැත්නම් සර්පයා ගිය ඇතුළට රිංගන්න පුළුවන් රිංගුවක් පස්සේ හරි සිහිය පිදලා වතරම් කළ බැලුවොත් තමයි ඒ සර්පයා රිංගලා හරි කියලා අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඒක හරියට මේ දේශනාවෙන් අපිට ගැනෙන්නේ මනාප අමනාප භාවයක් ඇතුණා කියලා කියන්නේ සර්පෙක් ගේ ඇතුළේ රිංගුවා වගේ වැඩක්. එහෙනම් එතන සිහියම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ. රිංගුවා කියලා දැක්කොත් තමයි දැනගත්තොත් තමයි ඇතුළේ සර්පෙක් ඉන්නවා කියලා දැනගත්තොත් තමයි අපට සර්පයා ඉක්මනින්ම බැහැර කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉක්මනින්ම දුරු කරන්න පුළුවන්කම තියෙනවා. දුරු කරන්න පෙළඹෙන්නේ එතකොට. එහෙනම් මේ සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ මනාප අමනාප මේ ධර්මය යම් කිසි විදිහකින් ඇස හේතු කොටගෙන සකස් වුණොත් මෙතෙන්දී ඇස විතරක් නෙවෙයි අනිත් ඉන්ද්‍රිය ධර්මවලුත් අපේ මෙතෙන්දී මේ විදිහටම අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට ඒ වගේ උපන් මනාප අමනාප ධර්මයක් ඉපදුනාට පස්සේ ඒක දැනගෙන සෝ එවං පජානාති හු ඒක දැනගන්නවා අන දැනගෙන මොකද කරන්නේ uppannam කෝමේ ඉදම් මනාපං uppannam අමනාපං uppannam මනාපාමනාපං කංච කෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නා අන්න මේ කියන්නේ වෙන මොකවත් නෙමේ පින්වත්නි විදර්ශනා නුවණකින් වාසය කරනවා කියන එක. මේ සලායතන ධර්මයන් ඉදිරියේ අපට එන අත්දැකීම් සමූහයම අපේ විදර්ශනාවට යොමු කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් ලෝකය කියලා කියන්නේ ඉන්ද්‍රියන් කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ සලායතන ධර්මයන්ගේ පහළවීම මත මේ සලායතනයන් වලින් තමයි අපි අපේ අත්දැකීම් මත තමයි අපි මේ ඕනෙම ලෝකයක් මවා ගන්න. එතකොට අපිට මේ ලෝකය කියලා පෙනෙන්නේ අපි සම්මත වශයෙන් මේ යොදාගෙන තියෙන්නේ මේ සලායතනයන්ට ගෝචර වනේ ධර්ම ටිකයි. ඒක තමයි අපේ ලෝකය. එහෙමනම් ඒ ඇති වුණ ඒ මනාප ඒ අමනාප ඒ ධර්මයන් පිළිබඳව අපේ විදර්ශනා නෝනින් දකිනවා. දැන් එතකොට ඒ විදර්ශනා නෝනින් දකිනවා කියලා කියන්නේ සංකතයි. තංචකෝ සංකතං. ඒක සංකතයි හේතු දේ එකතු වීමක් මතයි මේ මනාපය හටගත්ත මේ අමනාපය හටගත්තේ. දැන් මෙතන තියෙන්නේ මොකක්ද? මෙතන තියෙන්නේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කර සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම මේ ආදී ධර්මතා තියෙනවා. සම්මා සංකප්ප. එතකොට මේක මේ සංකල්ප මේක නිකන් හටගත්තේ නැහැ. දැන් ඕනිම දෙයක අපිට හේතුව දැක්කොත් පින්වත්නි අපිට හේතුව දැන ගැනීම නිසා ගලවල ඉවත් කරලා නැති කරන්න පුළුවන්. දැන් හේතුව දැනගත්තොත් අපට අදාළ ඵලයේ සකස් වීමේ ධර්ම තේරුම් ගන්න පුළුවන්. හරිද? දැන් මේක හරියට අපි ගත්තොත් උදාහරණකින් අපි කියමුකෝ දෙන්නෙක් රණ්ඩු වෙනවා කියලා. දෙන්නෙක් රණ්ඩු වෙනකොට මේ රණ්ඩුවට මූල හේතුවත් දෙදනාගේ රණ්ඩු වීමට හේතු වුණ හේතු සාධකත් දෙදනා පිළිබඳවත් යම් කෙනෙක් බලන් ඉන්න කෙනෙක් හොඳට අධේක්ෂණයක් ඇතුව බලන් ඉන්න කෙනෙක්ට කවදාකවත් ඒ රණ්ඩු වෙන දෙන්නා පිළිබඳව තරහක් ඇති වෙන්නේ නැහනේ. ඒ වගේ මේ හේතු දැනගත්ත ගමන් මේ දෙන්නාගේ රණ්ඩුව නැති කරන්න යාට පුළුවන්කමකුත් තියෙනවානේ. අදාළ හේතුක නැති කරාට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන අමනාපකම් දුරු කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ හිතේ ඇතිවන රූපයක් නිසා රූපයක් දැකීමෙන් හින්දා ඇතිවන මනාප අමනාප කියන මෙන්න මේ ධර්මතාවයක් මට මේ මනාපයක් ඇති වුණා නම් මම කියපුවා මට රූපයක් දැක්කා අනේ රූපය දැක්කහම මට මනාපයක් ඇති වුණා. අනේ මනාපය ඇති වුණේ නිකන් නෙවෙයි. දැන් අපි බලන්නේ එකපාරට මේක සත්පුද්ගල ස්වභාවයෙන් අරගන්නවා මේක මම කියලා හැඟීමක් ඇතුව. මේ රූපය මම දැක්කේ කියන තැනට අපි එනවා. මේ රූපය අපි දකිනවා මේක තමන්ට ඇති දෙයක්. මේක මම තමයි රූපය දැක්කේ කියලා මේක සත්පුද්ගල ස්වභාවයකට තමන් දානවා. එහෙම නැත්නම් ඒ තුලට හේතුඵල ධම දකින්නට ඉබේ වෙන ස්වභාවයකට යන ගතියක් තියෙනවා. එහෙම නෙමෙයි මේක සංකතයි කියලා කිව්වහම එහෙනම් මේ රූපය දකින්න හේතු ගොඩාක් තියෙනවා. අපි රූප ගොඩක් දකිනවා. හැබැයි අපිට එතෙන්දී යම්කිසි රූපයකට ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙනවා නම් ඒ හැමතැනදීම හේතු වෙන ධර්මතා ගොඩක් තියෙනවා. එකක් තමයි චක් එක්කොංච පටිච්ච රූපේ. උප්පදී චක්කු විඥාන. එහෙනම් රූපයත් ඇසත් හේතු කොටගෙන හේතු කොටගෙන කියන්නේ රූපයයි ඇසයි එතන තියෙනවා ස්පර්ශය. ඒ වගේම මේ වේදනා සංඥා චේතනා මනසිකාර මේ ධර්මයන් එක්ක ඒ නාම රූප ධර්මයන්ගේ එකතු වීම මත අපට අසවල් දේ පිළිබඳව යම් කිසි විදිහේ මනාප බවක් අමනාප බවක් ඇති වෙනවා. මෙන්න මේ හැම ධර්මයකම හැම ඇලීමකම හැම ගැටීමකම හේතුන ධර්මතා පවතින එක මං හඳුනා ගන්න විදිහ අනුව වෙනස් වෙනවා. ඒක මම කලින් ඇසුනිසුරු කරලා තියෙන විදිහ අනුව වෙනස් වෙනවා. අන්නේ මෙන්න මේ හිතේ තියෙන ක්‍රියාකාරීත්වය මේ හේතුඵල ධහම දකිනකොට පින්වත්නි එහෙමනම් මේක මේ තියෙන දෙයක් නෙවෙයි ඇලීමක් ඇති කරගන්න තියෙන දෙයක් නෙවෙයි. ගැටීමක් ඇති කරගන්න දෙයක් නෙවෙයි. හේතු ඇති කල්හි මේ ඇලීම ඇති වෙලා තියෙන්නේ. හේතු ඇති කල්හි මේ ගැටීම ඇති වෙලා තියෙන්නේ. හේතු නැති වුණොත් මේ ගැටීම නැති වෙනවා. හේතු නැති වුණොත් මේ ඇලීම නැති වෙනවා. අන්න මේ හැම තැනටම බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පන්න ක්‍රමයමයි දේශනා කළා තියෙන්නේ. මෙන්න මේ පටිච්ච සමුප්පන්න ක්‍රමය මේ ධර්මතාවය මේ න්‍යාය අනුකූලව ඒ මොහොතේ ඇති වුණ ඒ ඇලීම ඇස හේතු කොටගෙන ගැටීම ප්‍රත්‍යুৎপন্ন ස්වභාවය දකින්න පුළුවන් නම් ඒ අමනාපය ඒ මනාපය දුර වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ඕලාරිකං මේක අසංවර භාවයෙන් දැතුණ දෙයක්. ඒ කියන්නේ අපේ ඇසේ අසංවරයෙන් හින්දා. ඒ වගේම ඇස කන නාසය දේව ශරීරයේ මනසේ ඇති අසංවර භාවයෙන් හින්දා. මේ මනාපය හෝ අමනාස් අපේ ඇති වුණා කියලා යම් කෙනෙක් දකිනවා නම් නිවැරදි ඌ නුවණින් යුක්තව එයා එතකොට දකින්නේ ඇත්ත. දකිනකොට මොකද වෙන්නේ? ඒ ඇති වුණ ඇලීම, ඒ ගැටීම දුරු වෙනවා පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුප්පන්නං කියලා. ඒ කියන්නේ මේක අර අපි කලින් සඳහන් කරා වගේ සංකතං කියන හේතුන් මත සකස් වීම පටිච්ච සමුප්පන්නං කියන්නේ ඒ ඒ හේතුන් මත මේක සකස් වෙන උනා. දැන් රූපේ ඇති කලෙහි රූපයක් පැවතුණා ඊට පස්සේ රූප නාම රූපයන් එකතු වීම මත තමයි විඥාණය සකස් වුනේ එතකොට මෙතන තියෙන හේතුඵල න්‍යායක් තියෙනවා මේ පටිච්චසමුප්පාද දේශනා කරන තැනදී බුදුරජාණන් වහන්සේක දේශනා කරනවා ඒතර මෙන්න මේ න්‍යාය පිළිබඳව මෙන්න මේ ක්‍රමවේදය පිළිබඳව රූප නාම රූප දෙක තියෙනවා නම් එතන විඥාණය පවතිනවා විඥානය යම් තැනක තියෙනවා නම් එතන නාම රූප පවතිනවා. එතකොට මෙන්න මේ ධර්මතාවයන්ගේ ඒ අන්‍යෝන්‍ය ස්පර්ශය මත වෙන ඒ එකතු වීම මතේ න්‍යායාත්මක ක්‍රමවේදයේ මතයි මේ ස්වභාවය සකස් වුනේ කියලා. ඒක ධර්මතා සමූහයක එකතුවෙන් සකස් වීමක් ලෙස දකින්න පුළුවන් නම් අන්න ඒ කෙනාට මේ උපං අමනාප මනාප ආදී දුරු වෙන්න ඒක ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ විදිහට දක්න දකින කෙනාට ඒතං සන්තං ඒතං පනේතං යදිදං උපෙක්ඛාතේ අන්න එහෙම කෙනාට මොකද වෙන්නේ? ඇලීමත් හේතුන් මත ඇති වුණා, ඉන්ද්‍රයන්ගේ අසංවරයේ මත වුණා ඒක ඕලාරිකයි. ඒක පටිච්ච සමුප්පන්නයි. ගැටීමත් එහෙමමයි. ඒ දෙකම පීඩා සහගතයි. මම මේ දෙකටම යන්නේ නැතුව ඒතං සම්පං ඒතං පනිතං. මේකමයි සාන්ත මේකමයි ප්‍රණීත කියලා ඒක නා උපේක්ෂාවට පත් වෙනවා. දැන් මේ ඇලීම ගැටීම හමුවේ ඇලෙන්න යන්නේත් නැතුව ගැටෙන්න යන්නේත් නැතුව හේතුඵල ධහම දකිනකොට මොකද වෙන්නේ? අන්න විදර්ශනා සහගත එයාට උපේක්ෂාවක් ඇති වෙනවා. ඇලීමක් ඇත්තෙත් නැත්නම් ගැටීමක් ඇත්තෙත් නැත්නම් විදර්ශනාවෙන් මේ හේතුන් දකින කෙනාට පෙන්වත්නේ ඇති වෙන උපේක්ෂාවක්. ඒක බොහෝම සාන්තයි. ඒක ප්‍රණීතයි. ඒක න උපේක්ෂාව තෝරගන්නවා. අන්න එහෙම වුණාට පස්සේ මනාපං uppannං තසතං uppannං මනාපං uppannං අමනාපං uppannං මනාපාමනාපං නිරුද්ධති. උපේක්ෂාව ඇති වුණ ගමම්ම කතා කරන දෙයක් නෑ. මනාපයක් දුරු වෙනවා, අමනාපයක් දුරු වෙනවා, මනාපන් අමනාපය දුරු වෙනවා. උපේක්ෂාව ඇති කල්ලි ඒ ධර්මතා දුරු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක අපිට උපමාවක් විදිහට දේශනා කරලා තියෙනවා. සියතාපි ආනන්ද චක්කුමා පුරිසෝ උම්මීලෙත්වා නිමීලෙය්‍ය නිමීලෙත්වා උම්මීලෙය්‍ය එවමෙවකෝ ආනන්ද යස්ස කස්සච එවං සීගං එවං තුවටං එවං අප්පකසිරේන uppannang මනාපං uppannang අමනාපං මෙතෙන්දී පින්වත්නි දේශනා කරනවා අර විදිහට මනාප භාවයක් හෝ අමනාප භාවයක් ඇති වුණාට පස්සේ මේක ඕලාරිකයි මේක හේතු මත සකස් වූවක් මේක බොහෝ ධර්මයන් වල එකතු වීමක් මත සකස් වූවත් මේක පටිච්චසමුප්පන්නයි කියලා මෙහෙම දකිනකොට ඒ කෙනාගේ ඒ මනාප අමනාප භාවයේ දුරු වෙනවා දේශනා කරනවායි දුරු වෙන්නේ මොනතරම් වේගකින් ඒක දුරු වෙනවද කියලා බලවත් පුරුෂයෙක් ඇසිපිල්ලම් ගහන වේගයෙන් යම් වේද වේගයක් යම් වේද ඒ තරම් වේගයකින් ඒ අමනාපයත් ඒ මනාපයත් දුරු වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා බොහොම ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ හේතු සහගතවම හේතු පෙන්වමින්ම මේ බව තහවුරු කරමින්ම අපිට පින්වත්නි ඇස හේතු කොටගෙන යම්කිසි මනාපයක් අමනාපයක් ඇති වෙයිද අනේ අවස්ථාවේදී අපි විදර්ශනා සහගතව අපේ හැසිරීම අපි සිද්ධ කරනවද ඒක ඉක්මනින්ම දුරු වෙනවා ඒක හරියට සීගායක ඊටාම ශීඝ්‍රයෙන් තුවටන් කියලා කියන්නේ ඊටාම ක්ෂණයෙන් ඒ වගේම අප්ප කසරේන කියලා කියන්නේ ඒක පීඩාවක් නැතුව දුකක් නැතුව දැන් බලන්න සමහර අවස්ථාවන් වල පින්වත්නි අපිට යම්කිසි දෙයක් පිළිබඳව කෙනෙක් පිළිබඳව දේශයක් ඇති වුනහම බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේ බොහෝ දෙනෙට තියෙන ගැටලුවක් නේ මට අසවලත් එක තියෙන අමනාපය දුරු කරගන්න ඕනේ කියලා සමහර වෙලාවට රූප දකිනකොට ඒ රූපය කෙරෙහි ඇලීම තදින් ඇති වුනහම මේ රූපයන් කෙරෙහි ඇති ඇලීම දුරු කරගන්න බැරිව මොනතරම්නම් වේදනාව විඳිනවද නේද දැන් ධර්මයේ කෙරෙහි යම්කිසි අවබෝධයක් තියෙන අය හින්දා සමහර වෙලාවට උපරිම උත්සාහවන්ත වෙනවා. වෙනද ඇලුන තැන් වල ඇලෙන්නේ නැති වෙන්න වෙනද ගැටුන තැන් වල නොගැටේ ඉන්න බොහෝ උනන්දු වෙනවා බොහෝ උත්සාහවන්ත වෙනවා හැබැයි ඒත් අමාරුවේ ඒත් අපහසුවේ ඒත් කරගන්න බැරි මට්ටමක් තියෙනවා අන්න එහෙම කරගන්න බැරි වුණා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව අපි මේ ක්‍රමවේදය භාවිතා කළොත් ඊටාම ඉක්මනින් ක්ෂණයෙන් අපහසුාවක් නැතුව ඒකයි මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්පකසිරේන ඒ කියන්නේ කරදරයක් නැතුව අපහසුාවක් නැතුව දුකක් නැතුව ඒ කෙලස් ධර්මය අපට ඒ මොහොතේම දුරු කරගන්න පුළුවන් හැබැයි එහෙම දුරු කරගන්නවා කියලා කියන්නේ මේ මොහොත පිළිබඳව අපේ අවධානයකින් වාසය කරන්නට අවශ්‍ය වෙනවා ඒක තමයි ඉන්ද්‍රිය භාවනාවක් කියලා දේශනා කළේ ඉන්ද්‍රිය භාවනා විදිහට දේශනා කරේ බුදුරජාණන් වහන්සේ ධර්මතාවය. මේ මේ විදිහට සිහියකින් වාසය කිරීම කරන්නත් පුළුවන් දෙයක්ද කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. එන්වත් මුලින්ම අපහසුයි මුලින්ම කොහොමත් කරන්න අපහසුයි වැඩි හරියක්ම ඉන්ද්‍රිය දෝෂණය කරගෙන ඉන්ද්‍රියත් එක්ක ඇලිමින් ගැටෙමින් අපි වාසය කළේ හැබැයි ටික කාලයක් අමාරුවෙන් අමාරුවෙන් මේක බොහොම ලස්සනට අපිට මේක අත්දැකීමක් ඇතිවම අපිට මේ තුල ජීවත් වෙන්න පුළුවන්. ඉන්ද්‍රිය භාවනාවෙන් වාසය කරන්න පුළුවන්. ඒක හරිය 아무තු අත්දැකීමක්. ඒ කියන්නේ දැන් මුලින්ම අපි ඉන්ද්‍රිය අසංවරයෙන් වාසය කරපු කාලය තුල අපිට මෙහෙම වාසය කරනවා කියන එක කරනවා කියලා හිතන්නවත් බැරි මට්ටමක් තියෙන. කොහොමද එහෙම කරන්නේ? කොහොමද එහෙම කරන්නේ? එහෙම කරන්නත් පුළුවන්ද? ඔය ප්‍රායෝගිකද කියලා හිතෙනවා. හැබැයි කොහෙන් හරි කොනකින් පටන් ගත්තොත් සමහර වෙලාවට මේ අපි ඔක්කොම එක පිට කරන්න යන අවස්ථාවක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය මනස මේ හැම එකකින්ම මේක කරන්න උත්සාහවන්ත වෙනවා සමහර වෙලාවට එහෙම වුණාම හිතාගන්න බැරෙන කොහෙන්ද මේක පටන් ගන්නෙ කොහෙන්ද මේක ඉවර කරන්නේ කියලා. අපි සරල තැනකින් එක ඉන්ද්‍රියක් ඇසුරු කරගෙන මුලින්ම පටන් ගත්තොත් ඒක අනිත් ඉන්ද්‍රියන් වලට වැඩිෙන දෙන්න කියන එක නෙවෙයි මනාපමනාපකම්. එක ඉන්ද්‍රියකින් පටන් ගත්තොත් අපිට අනිත් ඉන්ද්‍රියන් වලට ඒ භාවනාව විහිදවන්න පුළුවන්කම තියෙනවා. මුලින්ම පෙන්වත්නි අපේ මේකට බැස ගන්න අවස්ථාවේදී හරිම මාරු වෙනවා. විනාඩියෙන් තප්පරෙන් තප්පරේ මේ තර පැත්තටම යනවා. ඒ පැත්තට යන්න යන්න මොකද ඕනේ? සිහිය ඕනේ වෙනවා. ආයි යන්න යන්න අපිට ආයි ඒ පැත්තටම ගහගෙන යන්න දෙන්න හිතෙනවා. ඒතකොට ඒ පැත්තට ගහගෙන යන්න දෙන්නේ නැතුව මේක කුසලයේ පැත්තට යොමු කරන්න කුසලයේ පැත්තට තල්ලුවක් ලබා දෙන්න අපිට වීරිය උනි වෙනවා. මේ හැම තැනදම පින්වත්නි ඒ විදිහට අපි කොහොම හරි ආයේ ටික වෙලාවක් යනකොට ආයෙත් අසංවර භාවයටපත් වෙනවා. ආයෙත් අපි එතනින් නැතිනක නැවත සංවර වෙන්න උත්සාහවන්ත වෙනවා. ඔහොම ඔහොම ඔහොම පින්වත්නි ටික ටික ටික ටික ටික ටික ටික ටික අපි අපේ ඉන්ද්‍රිය සංවර කරගන්න උත්සාහවන්ත වුණත් මේ මොහොත තුල ඒ හේතු ඒ හේතුඵල ධම දකිනේ අන්න අපේ අන්තිමේදී අපහසුාවක් නැතිවම ඒ ඉන්ද්‍රිය සංවරයෙන් වාසය කරන්න හැම මොහොතකම සිහියෙන් ජීවත් වෙන්න අපි පෙළඹෙනවා පින්වත්නි. ඒක මේ ධර්මයේ ඇති ආශ්චර්යයක්. මේ මූල ධර්මය අපි තේරුම් ගැනීම තුළින් අපට ලොකු ආශිර්වාදයක් වෙන මේ ධර්ම මාර්ගයේ වැඩෙන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් ධර්මයක් අපේ හිතට නැවත නැවත ඇසුරු කරන්න දුන්නොත් ඇසුරු කරන්න සරස්සුවොත් ඒකම නැවත නැවත ඕනි වෙන ස්වභාවයක් තියෙනවා. මේ ධර්ම මාර්ගයත් එහෙමමයි. අපි ඒ ස්වභාවය තේරුම් අරගෙන අන්නේ ස්වභාවයේ හසුරවන්නට අපි ක්‍රියාත්මක වුණොත් අපිට ඒක පින්වත් ටික ටික ටික ටික පුරුදු පුහුණු වෙන මට්ටමක්. අන්තිමේදී ඉන්ද්‍රිය අසංවරයට යන්න බැරි මට්ටමක් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන බොහෝමත්ම ප්‍රායෝගික කරන ගමම්ම අත්දකින්න පුළුවන්. ඒ විලාවෙම අපිට ඵල නෙලා ගන්න පුළුවන්. විදර්ශනාවෙන් වාසය කළොත් අන්න ඒ කෙනාට මේ උපන් අමනාපකම් දුරු කරන්න පුළුවන්. එතකොට ඒ තුල ඒ මතින් යට උපේක්ෂාවෙන් වාසය කරනවා උපේක්ෂාව මත අ ඊටමත් හොඳින් පිළිතනවා වේගයෙන් ක්ෂණයෙන් කරදරයක් නැතිව ඒ උපන් අමනාප ආදී දුරු වෙනවා උපේක්ඛාය පිහිටනවා අන්න මේක තමයි ආර්ය විනේහි ආර්ය විනේහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක. ඇස චක්කු විඥාණයෙන් ඇසෙහි සංවර භාවය ඇති කර ගැනීම පිළිබඳව සිදු කරන ආර්ය විනේහි ඉන්ද්‍රිය භාවනා විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය විදිහටම පින්වත්නි බුදුරජාණන් වහන්සේ කණින් ශබ්ද ඇසුවත් බුදුරජාණන් වහන්සේ ඒ විදිහටම ක්‍රියා කිරීම හින්දා උපන් අමනාපකම් ඒ කන ඇසුරු කරගෙන හටගත්තොත් අර විදිහට ක්‍රියාත්මක වුණොත් බුදුහාමුදුරු දේශනා කරනවා යම්කිසි බලවත් පුරුෂයෙක් අසුරුසනක් ගසන මොහොතක් තියෙනවද ඒ වගේ ඒ මොහොතක් තරම් කාලයක් එවැනි වූ ෂණයකින් ඒ කන නිසා හටගත්ත ඒ උපා මනාපකම් අමනාපකම් දුරු කරගන්න පුළුවන් කියනවා. ඒ වගේම අර විදිහටම නාසය හේතු කොටගෙන ගාහන ඉන්ද්‍රිය නිසා එය හේතු කොටගෙන යම් කිසි ආකාරයකින් මනාපමනාප භාවයක් ඇති වුණොත් අර විදිහට ක්‍රියාත්මක භාවයකට පත් වුණොත් මේක ඕලාරිකයි මේක සංකතයි මේ පටිච්චසමුප්පන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පියුම් පතකට දිය බිඳුවක් වැහුනොත් එහෙම ඒ වැටෙන වෙලාවේ ඉඳන් ඒ වැටුන මොහොතේ මොහොතේ ඉඳන් ආය රැඳෙන්න වෙලාවක් නැහැ ඉක්මනටම ශරණයකින් නැවත ඒක බිමට පතිත වෙනවා ඒ වගේ බොහෝමත්ම ඉක්මනින් උපම්මනාපමනාපකම් දුරු කරගන්න පුළුවන් ජීවහා ඉන්ද්‍රියෙන් යම්කිසි විදිහකින් හටගත්තොත් ඉතින් ජීවහා විඥාණය තමයි අපි හරියටම භාවිතා කරන්න ඕනේ. ඒක ඒ තුළින් අපිට මනාපමනාප භාවයක් ඇති වුණොත් අන්න බුදුහාමුදුරු දේශනා කරනවා. නිරෝගීමත් පුරුෂයෙකුට බලවත් පුරුෂයෙකුට දිව කෙලවර තියෙන කෙලපෙන්ඩක් මේ කෙලවර තියෙන කෙලපෙන්ඩක් ඉක්මනින් බැහැර කරන්න යම්සේද ඒ වගේ වේගයකින් ඒ අමනාපකම් දුරු කරගන්න පුළුවන් මනාපකම් දුරු කරගන්න පුළුවන් යම් කිසි විදිහකින් කයේ ස්පර්ශයක් නිසා හටගත්තොත් මනාපකමක් අමනාපකමක් අර අර විදිහට යා සිහියෙන් ඉඳගෙන ක්‍රියා කළොත් විදර්ශනාවෙන් යුතුව බරවත් පුරුෂයෙක් දිගු කර අත මෙත මොලව ගන්න කාලය වගේ කාලයකින් මෙත මොලව ගත්ත අත දිගු කරන වගේ ඉතාකටි කාලයකින් ඒ මනාපමනාපකම් දුරු කරගන්න පුළුවන් දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට මනසේ යම් ධර්මයක් නිසා මනාපකම් අමනාපකම් ඇති වුණොත් අන්න ඒ කෙනාට පින්වත්නි පුළුවන්කමක් තියෙනවා අර විදිහට මෙනෙහි කළොත් එහෙම රත් වූ කබලකට ජීවිත දෙකක් තුනක් දැම්මොත් දාන පරක්කු විතර ඉක්මනින්ම වීලා යනවා ඒ වගේ ඉක්මනටම අර ධර්මතාව දුරු කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ওই විදිහට මුලින්ම මුල්ම පියවර මේ ආර්ය විනය හික්මෙන්න පුද්ගලයාට ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි දේශනා කරනවා ඉන්ද්‍රිය සංවරයට පත්ලා ඒ පියවරින් ඉදිරියට ගිය සෛක්ෂව පුද්ගලයා පිළිබඳව ඉගෙන මේක මෝරපු අවස්ථාවක් ඉන්ද්‍රිය භාවනාවෙන් වැඩි වුණු අවස්ථාවක් අනේ ඒ කෙනාට යම් කිසි විදිහකින් මනාපයක් අමනාප භාවයක් ඇති වුණ ගමන්ම මොකද වෙන්නේ? අන්න ඒ කෙනාට ඒ මනාප අමනාප භාවයේ පිළිබඳව අට්ඨියති හරායති jigucchati මේ විදිහට ඒ පිළිබඳව අනිත්‍යතාවයක් ඒ පිළිබඳව jigupsාවක් එහෙමත් නැත්නම් ඒ පිළිබඳව යම් කිසි විදිහේ පිළිකුලක් ඒ පිළිබඳව නොයවසීමක් මේ සයික්ෂ වූ මාර්ගයේ වඩන කෙනාට අර ඉන්ද්‍රිය භාවනාව විදිහට වඩපු ඒ කාලයක් තිස්සේ ප්‍රගුණ කරපු කෙනාට සයික්ෂ එක් විදිහට මේ ප්‍රතිපදාවෙහි හික්මෙන කෙනාට මොකද වෙන්නේ? ඇති වුණ ගමම්ම ලැජ්ජාවක් ඇති වෙනවා පින්වත්නි. ඒ වගේම ඒ පිළිබඳව පිළිකුලක් ඇති වෙනවා. අන්නේ පිළිකුල ඇති වෙලා ඒ මනාප අමනාප භාවය දුරු කරලා උපේක්ෂාවෙන් ඒකෙනා වාසය කරනවා. මේක තමයි දෙවෙනි පියවර. ඒක දෙවෙනි පියවර කියන්නේ මේ මාර්ගයේ ගමන් කරන කෙනාට ලැබෙන උසස් වීම, දැක්ක ගමන් පිළිකුල් භාවයක් ඇති වෙන. එවැනි උපන් අමනාපකම් පිළිබඳව. මේ තරහින් දේශයෙන් ඇතිවන දෙයක් නෙවෙයි පිළිකුලක් කියලා කියන්නේ අවබෝධාත්මක පිළිකුලක්, අවබෝධාත්මක කලකිරීමක් ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් හැම ධර්මයක් කෙරෙහිම උපං මනාපකම් අමනාපකම් පිළිබඳව එවැනි වූ ස්වභාවයන්ෙන් යුතුව දැකලා ඒකේ නම මොකද වෙන්නේ උපේක්ෂා සහගතව වාසය කරනවා උපේක්ෂාව ඇති වෙනවා ඊළඟට ආර්ය යන් කොහොමද මේ භාවිත වූ ඉන්ද්‍රියන් ඒ කියන්නේ භාවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒ අය ඉන්ද්‍රිය භාවිතාවෙන් පිරිසුදු භාවයකටපත් වෙලා ඒ කියන්නේ ආර්යයන් ආර්යයන් කෙරෙහි කොහොමද ඉන්ද්‍රිය ඒ විදිහට භාවිත ඉන්ද්‍රිය භාවිතා වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චක්කුණා රූපං දේසා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපාමනාපං සෝ සචේ ආකාංකතේ පටික්කුලේ පටික්කුල සංඤේ විහෙරෙය අන්න ඒ වගේ භාවිත ඉන්ද්‍රිය ඇති කෙනෙකුට පුළුවන් පින්වත්නි පටික්කුලේ අපටික්කුල සංඤේ විහෙරෙය පටික්කුල සංඥාවෙහි අපටික්කුල සංඥාව ඇති කරගෙන වාසය කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට දේශය ඇති වෙන හේතුවක් ඉදිරියේ සාමාන්‍ය කෙනෙක් දේශයට පත් වෙන මේ ආර්ය මාර්ගයේ ඒ විදිහට වැඩි ඉන්ද්‍රිය භාවයට පත් වුණ කෙනාට මොකද වෙන්නේ සාමාන්‍ය කෙනෙක් දේශය ඇති කරගන්න තැනදී මෛත්‍රී සහගත ආදී ධර්මයන් හේතු හේතුන් ඇති කරගෙන එක එක ප්‍රිය භාවයක් ඇති කරගෙන ඒක අපිලිකුල් භාවයක් ඇති කරගෙන වාසය කරන්න පුළුවන්. අපි කියමුකෝ යම් කිසි විදිහේ මලකඳක් දැක්කා කියලා. ඒ මලකඳ දැක්කහම ඒක ධාතු ආදී වශයෙන් මෙනෙහි කරලා ඒ තුළ අප්‍රිය භාවයක් පිළිකුලක් ඇති නොකරගෙන අපටිකූලව වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපටිකූලේ පටික්කුල සංඤී වාසයේදී දැන් සාමාන්‍ය කෙනෙක් පිළිකුල් නොකරන දෙයක් කෙරෙහි ධාතු වශයෙන් මෙනෙහි කිරීම තුළින් හෝ එහෙමත් නැත්නම් ආදීන වශයෙන් මෙනෙහි කිරීම හෝ ශරීර ආදී අසුභාදී මෙනෙහි කිරීම තුළින් යම් සාමාන්‍ය කෙනෙක් විදිහට අපටිකූල සංඥාවන් උපදින තැන් කෙරෙහි පටිච්චිල සංඥා නැතිව වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පටික්කුල සංඤී තත්ත විහෙරති සචේ ආකංකති පටික්කුලේච අපටික්කුලේච අපටික්කුල සංඤේ විහෙරති තන පටික්කුල සංඥාවෙත් අපටික්කුල සංඥාවෙත් පටික්කුල සංඥාවෙන් යුක්තව වාසය කරන්න පුළුවන්කමක් තියෙන එක පිටිකුල සහගත සංඥාවෙත් අපේකුල සහගත සංඥාවෙත් මේ දෙකේම පටික්කුල පිළිකුල ඇති කරගෙන වාසය කරන්න පුළුවන් ඒ වගේම පටික්කුල සංඥාවේ සහ අපටික්කුල සංඥාවේ මේ දෙකේම අපටික්කුල සංඥා නැති කරගෙන වාසය කරන්න පුළුවන්. මේ කියන්නේ වැඩි ඉන්ද්‍රිය තියෙන, භාවිත වූ ඉන්ද්‍රිය තියෙන කෙනෙකුට අර අපි කියන්නේ යම්කිසි ක්‍රීඩාවකින් යම් කෙනෙක් ඉහළට ඉහළට ගියොත් එයාට ඇස් පියාගෙන වුණත් ඒ ක්‍රීඩාවේ නියැලෙන්න පුළුවන්. ඒක තමයි භාවිතා කිරීමේ ඇති ප්‍රයෝජනය. මෙන්න මේ විදිහට අර මුලින් පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් මේ ඉන්ද්‍රිය භාවනා වඩන කෙනෙක්ට පින්වත්නි පුළුවන්කම තියෙනවා මේ වගේ ඊ타ත්ම පහසෙන් ඒ ඉන්ද්‍රිය සංවර භාවයකට පත් කරගෙන තමන්ගේ ඒ தත්වයන් ඇති කරගෙන තමන්ට බොහොමත්ම ගෝචර වෙන දෙයක් බවට මේක පත් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඔබලාට දේශනා කරන ආනන්ද ආරවෙනිහි ආරෙවෙනෙහි ඉන්ද්‍රිය භාවනාව සෛක්ෂයාගේ ඉන්ද්‍රිය භාවනාව ආරේ ඉන්ද්‍රිය භාවනාව මොකක්ද කියලා ඔබලාට මම දේශනා කරා. ඒ නිසා මේ ධර්මයේ යෙදෙන්න ගස් තියෙනවා ගල් පර්වත තියෙනවා ගිහින් භාවනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා දෙනවා. ඉතින් ඒ නිසා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පින්වත්නි අද මේ මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍ර දේශනාව. ඉතින් දින් පස්සේ මජ්ක්‍ධිම නිකායේ දේශනාවන් අපට හමුවන්නේ නැහැ අවසාන සූත්‍රයේ හින්දා. ඉතින් ජයමග රූපවාහිනී නාලිකාවේ ඒ පින්වතුන් විසින් මහා සංඝරත්නයට ආරාධනා කිරීම නිසා එහි හේතු කොටගෙන ආරාධනාවෙන් තමයි මහා සංඝරත්නය මේ උතුම් වූ මජ්ක්‍ධිම නිකායේ ඒ සූත්‍ර ධර්ම විවරණ දේශනා මාලාව පින්වතුන් කෙරෙහි කරුණාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් මේ උතුම් වූ දේශනාවන් සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා මේ උතුම් වූ මෙතෙක් කාලයක් මේ දේශනා මාලාව තුළින් ජනිත කරගත්ත සීලෝම කුසලානිසංශයන් හේතු කොටගෙන අප හැමදෙනාටම උතුම් වූ ධර්මාභෝධයම ලබා ගන්නටම මේ කුසලයන් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක හිතින් ප්‍රාර්ථනා කරමු අද දවසේ බොහොමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ උතුම් වූ ධර්ම දේශනාව ලෝකයේ තුර පුරා විහිදුවාලීම සඳහා සදැහැති දායකත්වය ගැන කටයුතු කරන්නේ මාතලේ අලු විහාරයේ පදිංචි කොඩි තුවක්කු පවුලේ ඒ පින්වත් පිරිස විසින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා අරමුණු රාශියක් පවතිනවා. ඒ අරමුණු රාශියක් මුල් කරගෙනයි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ පිංතුන් සඳහන් කරනවා ගෞරවනීය පූජනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු ධර්ම දේශනා මාලාවට සම්බන්ධ වූ සීලෝම පින්වත් පූජනීය ස්වාමින් වහන්සේලාට ජයමග නාලිකාවට සම්බන්ධ සමටත් ධර්ම ශ්‍රවණය කළ සමටත් උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසලයේ හේතු වේවා උතුම් ශාසනික ප්‍රතිපදාව පූර්ණේ කර ගැනීමට කායික මානසික නිරෝගී සුවය චිර ජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්න මේට වසර 26කට පෙර පල්ලෝසපත් හේමාවති නානායක්කාර මෑණියන් ඒ වගේම ආච්චි අම්මා ඇතුළු පල්ලෝසපත් සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු හැටියට තබාගෙන මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙන පරිදි ඒ මේගේ ඥාතීන්ට මේ සීලුපින් අත් වේවා. ඒ වගේම ඒ පවුලේ පින්වත් සීලොම දෙනාටමත් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන සීලොම ඒ අරමුණුත් සඵල වේවා. ඒ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කර පින්වත් ඔබ ඔබ සියලු දෙනාටම රටවාසී ලෝකවාසී සියලුම දෙනාට සිතක් ශාන්තියක් ඇති වේවා හැම දිනාටම නිදුක් නිරෝගී සුව දිගාසිර සම්පන්නිය ලැබේවා චිර ජීවනයේ ලැබේවා පෙරවණ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය සැලසේවා අප හැම දිනාටම මේ දෙවියන්ට මේ ගේ ඥාතීන්ට අප හැම දිනාටම මෙසේ දේශනා මාලාවක් ශ්‍රවණය කිරීම තුළින් යම් කිසි විදිහේ දේශනාමය වශයෙන් කුසලයක් ඇති වුණා නම් ඒ වගේම ශ්‍රවණමය වශයෙන් කුසලයක් ඇති වුණා නම් අප සියලු දෙනා මේ ධම්මග පූර්ණේ කිරීම නිසා යම් කිසි කුසලයක් ඇති වුණා නම් මේ සියලුම කුසලවල බලමහිමින් අපේ හැමත සියලු යහපත ඇති වේවා මේ සියලුම කුසලයන් අපේ හැමදෙනාටම සසර දුකින් අතම දී ලබන උතුම් වූ ධර්මාභෝධය සඳහාම පාරමිතා දහමක්ම වේවා හැම දිනාටම යහපතක් මුදා වේවා සියලු දෙනාටම සුවය සහනයම ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් අදට අපි මේ ධර්ම දේශනාව මෙතෙන් સમાප්ත කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා Thank you.